කන් දෙන්න. සක්මන් මළුව සකස් වන්නේ අරමුණක් නැතිව සැරිසරන ඔබේ අපේ සිත් සමාධිගත කර ගැනීමටයි සංසුන් කර ගැනීමටයි. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමුවන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඉතිරි පැය නම් අපි නියමිත සාකච්ඡාවේ දෙමු. මාතෘකාව අභිධර්මයේ පිළිබඳ සාකච්ඡාවක්. මම හිතනවා මේ ඉන්න පිරිස පසුගිය කාලේ අභිධර්මය ගැන අධ්‍යයනය කළා තියෙනවා. ඒ සම්බන්ධ කරුණු තමයි විමසීමක් තියෙන්නේ මේ මාතෘකා 16 ස්කන්ධ 10 ගැන. ස්කන්ධ 10ක් නෑ නේද? තියෙන්නේ. එහෙනම් ස්කන්ධ පහ ගැන අපි සාකච්ඡා කරමු. ඒ කියන්නේ ස්කන්ධ පහයි උපාදානස්කන්ධ පහයි. එහෙමයි කියන්න ඕනේ. උපාදාන පහ නෑ. උපාදානස්කන්ධ පහයි. ස්කන්ධ පහයි එකටන පංචස්කන්ධය. අනිකට කියනවා පංච උපාදානස්කන්ධය. ඒකට නිවැරදි. දැන් පංචස්කන්ධය කියන තැන ඉස්සෙල්ල තෝරගනිමු පංචස්කන්ධය මොනවද පංචස්කන්ධය කියන්නේ රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය මේ තමයි ස්කන්ධ පහ මේ ස්කන්ධ වලට ස්කන්ධ කියන නමයි භාවිතා වෙන්නේ කාසි අර්ථය කාසට්ඨේන ඛණ්ඩා රාසත්තේන රාසී අර්ථේ. ස්කන්ධ කියන්නේ රාසී අර්ථේ. ජල රාශියක් නම් ජල ස්කන්ධේ. රස් ගොඩක් නම් රස් ස්කන්ධ. වැලි ගොඩක් නම් වැලි ස්කන්ධ. දුක් ගොඩක් නම් දුක්ඛං දුක්ඛස්කන්ධ. දුස්කන්ධ. දුක්ඛස්කන්ධ. ඒ වාගේ තමයි යමක් එකක් නෙමෙයි ගොඩාක් රාශියක් කියනවා එකට කියනවා ස්කන්ධ කියලා. දැන් අපේ ශරීරයක් කියනවානේ කඳ කියලානේ. කඳ කඳ පිළිවෙල කියලා. ස්කන්ධ පිළිවෙල. එතකොට දැන් රූපස්කන්ධය කියන එක අයි ස්කන්ධයක් වෙන්නේ. රූපය කියන එක ඉස්සලා තෝරගන්න ඕන. රූපය කියන්නේ මොකද? රූපං රූපාන්තිකෝ ආවසෝ උච්චති. කස්මානුකෝ ආවසෝ රූපාන්ති උච්චති. මේ සරුවත් මහ රහතන් වහන්සේගේ සංඝ රත්නය අසාපු තැන. සරුවත් මහ රහතන් ස්වරණවා රුප්පතිතිකෝ ආවසෝ රූපන්ති උච්චති. සීතේනති රූපති උන්හේනති රූපති දන්තමක සවාතාතප සිරින්සප සම්පස්සේනති රූපති. ඔය වාගේ රුප්පති කියන අර්ථයෙන් රූප කියනවා. මොකක්ද රුප්පණේ කියන්නේ විකාර වීම, වෙනස් වීම, කුමකින්ද වෙනස් වෙන්නේ? සීතලෙන් වෙනස් වෙනවා, උණුසුමෙන් වෙනස් වෙනවා, බඩගින්නෙන් වෙනස් වෙනවා, පිපාසෙන් වෙනස් වෙනවා, දැහැලේ ගොන මස් මස් මේ මස් මස්සංගෙන් වෙනස් වෙනවා, මඳුරුවන්ගෙන් වෙනස් වෙනවා. එතකොට විසුකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන් වෙනස් වෙනවා, දලබුවන් ගෑවීමෙන් වෙනස් වෙනවා. එතකොට වාත කෝපයෙන් වෙනස් වෙනවා පිටකෝපෙන් වෙනස් වෙනවා, සෙන්කෝපෙන් වෙනස් වෙනවා, චිත්තකෝපෙන් වෙනස් වෙනවා, සෝමනස්යෙන් වෙනස් වෙනවා, දෝමනස්යෙන් වෙනස් වෙනවා. එක එක හේතු නිසා යමක් විතර වෙනස් වීමක් පේන්න දකින්න තියෙනවා නම් ඒකට කියනවා රුප්පනාර්ථය කියලා. වෙනස් වීම අර්ථයේ හැවත් විකාර වෙන බව. ඒක තමයි මෙතන රූපං කියන්නේ. ඒ රූපං කියන එක කොටස් දෙකට බෙදෙනවා. භූත රූප උපාදා රූප කියලා. භූත රූප උපාදා රූප. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදා රූපಂತಿ. අයං උච්චති රූපක්ඛන්‍தோ. චත්තාරෝ මහා භූතා සතර මහා භූතා උපාදා රූපත් එකතු වෙලා රූපස්කන්ධය කියනවා. චත්තාරෝ මහා භූතා කියන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ ඒවට කියන මහා භූත රූප හතර. උපාදා රූප තියෙන 24ක්. ඒ මොනවාද? චක්කු, සෝත, ඝාන, ජීවහා, කාය. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස. ඊළඟට ඉස්තින්ද්‍රිය, පුරිසින්ද්‍රිය, හදේ රූප, ජීවිත රූප, ආහාර රූප, කාය විඤ්ඤාති රූප, වාචී විඤ්ඤාති රූප, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචේ, රූපස්ස සම්දිති, රූපස්ස ජලතා, රූපස්ස අනිච්චතා. සියල්ල එකතු වුණාම 28යි. 28න් හතරක්ම උපා 24ක් උපාදාරෝ. හතරක් මහා භූත, හතරක් උපාදාරෝ. අහලා තියෙනව නේද? භූතප්පසාද විෂයා භාවෝ හදය නිච්ඡති ජීවිතාහාර රූපේහි අත්ථාරස විදං තථා පරිච්ඡේදෝ ච විඤ්ඤාති විකාරෝ ලක්ඛනම් පිච අනුප්පන්නා දසචේති අට්ඨවිස විදං භවේ අබ ධම්මන්ත සංඝයි රූපකාණ්ඩේ තියෙනවා භූත ප්‍රසාද විෂයා භූත සතර මහා භූත රූප ප්‍රසාද ප්‍රසාද රූප පහ විෂයා විෂය රූප හතර එනම් වර්ණ ශබ්ද ගන්ධ රස භාවෝ භාව රූප දෙක හදය හදේ රූප ජීවිත ජීවිතේන්ද්‍ර රූපය ආහාර ආහාර රූප අට්ඨාරස විදන් උතර 18යි ඒ 18 කියනවා නිෂ්පන්න රූප ස්වභාව රූප සලස්සන රූප, සම්මසන රූප කියලා. රූප රූප ඔය 18 තමයි චිත්තක්ෂණ 17 17 අවශ්‍ය කියන ඒවා. ඔය 17 18ට තියෙනවා චිත්තක්ෂණ 17ක 17ක ආයුෂ. ඉන්නවට තියෙනවා 10ක් අනිෂ්පන්න රූප. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති දෙකයි, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා තුනයි පහයි. උපචේ, සන්තති, ජරතා, අනිච්චතා එතන 4යි 9යි ආකාශ රූපයයි 10යි. මේ 10ට චිත්තක්ෂණ 17ක අවශ්‍ය නැහැ. ආකාශ රූපයේ කිසිම සමුත්ථානයකින් හට නොගන්නා ලෙසින් අවශ්‍ය නියම කරන්නේ ඒක අවකාශය. නමුත් රූප වෙන් කරන බැවින්ක රූප සංඛ්‍යාත ගැනීම. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙකට තියෙන්නේ එක චිත්තක්ෂණයයි ආවිෂ. චිත්තක්ෂණ 17ක් නෑ. ලහසා මුදුසා කම්මඤ්ඤතා තුනට ආයුෂ නියමයක් නැහැ. චිත්තක්ෂණ 17ක අවශ්‍යක රූපයන්ගේ විශේෂත්වයේ තියෙන ඒ තුනෙන් කියන්නේ. චිත්තක්ෂණ 17 අවශ්‍ය තියෙනවානේ. දැන් පඨවි ධාතුවේ ලහෝතා මුදුසා කම්මඤ්ඤතා. ආපෝ ධාතුවේ ලහෝතා මුදුසා කම්මඤ්ඤතා එහෙම. ඒ රූපයන්ගේම ආකාර අවස්ථාවක් තමයි ඒ තුنين කියන්නේ. ඒකට වෙනම අවශ්‍ය නියමයක් නැහැ. උපචය සංතති කියන එක චිත්තක්ෂණයක උත්පාදක්ෂණය තරම් තෙති. චිත්තක්ෂණයක තියෙනවා චිත්තක්ෂණ 17 කුඩා චිත්තක්ෂණ 51ක් තියෙනවා. එයින් එක චිත්තක්ෂණයක ප්‍රමාණය කියන්නේ චිත්තාග උත්පාදක්ෂණයේ 51කින් එක් ගුණයයි. එතරම් ඒකාවට තියෙන උපචය සංතති. ජරතාව තමයි ආයෙත් වැඩියෙන් කියන්නේ ජරතාවට තියෙනවා උත්පාදක්ෂණයයි ප්‍රතික්ෂණයයි හරුණහම කුඩා චිත්තක්ෂණ සාධන 49ක් එච්චරයි ඒකේ අවශ්‍ය තියෙන්නේ. අනිත්‍යතාවය තියෙන්නේ චිත්තයාගේ බංගක්ෂණය කරන් කැටි වේලාවක්. ඔන්නෝම ඒ රූප 10 අනිෂ්පන්න රූප. ආ ඒ වගේම দূරේ රූප කියලා හඳුන්වනවා. වසූක්ෂම රූප, দূරේ රූප නම් හඳුන්වනවා. ඒතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ මෙන්න මේ මහා භූත රූප හතරයි උපාදා රූප 24යි එකතු වුණා මේකට කියනවා අටවිශ රූපය කියලා මේ අටවිශ රූපය ස්කන්ධ වශයෙන් ගන්නකොට 11 ගොඩකට බෙදෙනවා ස්කන්ධ වශයෙන් ගන්නකොට මේ අටවිශ රූපයේ ගොඩවල් 11ක් එකතු කරලා ස්කන්ධ රූපස්කන්ධය කියන මොනවාද ගොඩවල් 11 යං කිංච රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දුරේ සම්තිකේ වා තදේ කජ්ජං අபிසංකේපිත අபிසංයෝ හේත්වා අයං උච්චති රූපක්ඛන්‍தோ මෙන්න ස්කන්ධ විභංගයේන සූත්‍ර පාඨය යං කිංච රූපං යං කිංච රූපයක් අතීත අනාගත පච්චුප්පන්න ඔන්න කොටස් තුනයි අතීත රූප අනාගත රූප වර්තමාන රූප අජ්ජස්සං වා බහිද්ධා වා ආධ්‍යාත්මික රූප බාහිර රූප ඔන්න පහයි ඕලානිකං වා සුකුමං වා අවදානික රූප සූක්ෂම රූප ඔන්න හතයි තීනං වා පනීතං වා ඔන්න නවයයි තීන රූප දුනිත රූප යන් දුරේ සම්තිකේවා දුරේ රූප සම්තිකේ රූප අන්න 11යි මේ 11 ගොඩ එක්කාසු කළ තමයි අයන් උච්චිත රූපස්කන්ධෝ මෙන්න රූපස්කන්ධය ඒ තමයි රූපස්කන්ධය ඊළඟට වේදනාස්කන්ධය ගැන වේදනා කියන්නේ දෙපණක් ඡායසික අතුරෙන් එක ඡායසිකයක් වේදනාව එය විඳන විඳීම් වර්තයෙන් එකයි ඒ හැර අනුභවන අර්ථයෙන් තුනක් වෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. ඉන්ද්‍රිය භේදයෙන් පහක් වෙනවා. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය. ඔන්න පහක් වෙනවා. ద్వාර වශයෙන් වෙනවා හයක්. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගහන සංපස්සජා වේදනා, ජීවා සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. ඒ දුරුකු හයේ ස්පර්ශනිත ඇතිවෙන වේදනා හයක් වෙනවා. දැන් විඳින වශයෙන් වේදනාර්ථයෙන් වේදනාව එකයි. අනුභවන වශයෙන් අරමුණු රස විඳ ගැනීම වශයෙන් තුනයි. සුඛ දුක්ඛ උපේක්ඛා. ඉන්ද්‍රිය වශයෙන් පහයි. සුඛේන්ද්‍රිය, දුක්ඛේන්ද්‍රිය, සෝමනස්සේන්ද්‍රිය, දෝමනස්සේන්ද්‍රිය, උපේක්ඛේන්ද්‍රිය. ద్వාර වශයෙන් 6යි. සම්පස්ස වශයෙන්. සම්පස්ස වශයෙන් 6යි. චක්කු සම්පස්සජා වේදනාදී 6යි. චිත්තෝත්පාද වශයෙන් 89යි. චිත්තෝත්පාද වශයෙන් 89ක් තියෙන වේදන හැම සිතකම වේදනාවක් තියෙනවා. එතකොට ඒක ස්කන්ධ වශයෙන් ගැලෙන්නේ අර වගේම 11 ගොඩක් එකතු කරලා යාකාශ වේදනා අසීතා නාගත පච්චුප්පන්නා අජ්ජස්සාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීකාවා යාදුරේ සංතිකේවා කදේ කජ්ජං අபிසංකිතේත්වා අபிසඤ්ඤෝ හිත්වා අයං උච්චති වේදනා කන්දු අතීත වේදනා අනාගත වේදනා වර්තමාන වේදනා ආධ්‍යාත්මික වේදනා බාහිර වේදනා අවදාරික වේදනා සූක්ෂම වේදනා හීන වේදනා ප්‍රනීත වේදනා දුර වේදනා සංතිකේ වේදනා මෙන්න මේ 11 ගොඩ එක්කාසු කරා මේකට කියනවා සංකීපීත්වා සංයූහිත්වා සංකීපීත්වා කියන්නේ පිළු කරලා ගත්තාම සංයූහිත්වා කියන්නේ එක මිශ්‍ර කොට ගත්තාම 11 මේකට කියනවා වේදනා ස්කන්ධය කියලා වේදනා ස්කන්ධය වේදනා රාශි සංඥා ස්කන්ධය කියන්නේ මොකක්ද ඔය කියන දෙපණ ඡායසිකයන් අතුරින් එක ඡායසිකයක් ඒ চৈতසිකයේද ඒ කියන්නේ හැඳිනීම හැඳිනීම තමයි ලක්ෂණය අරමුණු හැඳින ගැනීම අරමුණු හැඳින ගන්නා වූ සංඥාව <clears throat> ద్వාර වශයෙන් නැත්නම් අරමුණු වශයෙන් හය ආකාර වෙනවා රූප සංඥා සද්ද සංඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටම්බ සංඥා ධම්ම සංඥා කියන මේ සංඥාව චිත්තෝත්පාද වශයෙන් අර වගේම 89ක් තියෙනවා එතකොට සංඥාව අර විදිහටම යාකාටි සංඥා අතීතානාගත පච්චුප්පන්නා අධ්‍යස්සාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යාදූරේ සම්තිකේවා තදේ කජ්ජං අபிසංකිපිත්වා අபிසඤ්ඤෝ හිත්වා අයං උච්චති සංඥාක්ඛන්‍දු අතීත සංඥාව අනාගත සංඥාව වර්තමාන සංඥාව ආධ්‍යාත්මික සංඥාව, බාහිර සංඥාව, අවදානික සංඥාව, සූක්ෂම සංඥාව, හීන සංඥාව, ප්‍රනීත සංඥාව, දුරේ සංඥාව, සම්පිතේ සංඥාව. ඔය කියන සංඥා 11 එකතු කරලා කියනවා සංඥා ස්කන්ධය. සංස්කාර ස්කන්ධ කියන එකත් මේ වගේ. සංස්කාර කියන එකේ ප්‍රභේද කීපයක් වෙන එකක් ඉස්සෙල්ලා පැහැදිලි කරගන්නට ඕනේ. සංස්කාර කියන එකේ ප්‍රධානම සංස්කාර ධර්මයේ චේතනාවයි. චේතනාව තමයි සංස්කාර කියන්නේ. තව තියෙනවා ප්‍රදීන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර. ඒක වෙන තේරුමක්. කාය සංකාර කියන්නේ ආස්වාස ප්‍රස්වාස. වචී සංකාර කියන්නේ විතර්ක විචාර. චිත්ත සංකාර කියන්නේ වේදනා සංඥා. ඒක වෙන තේරුමක්. අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට තවත් තේරුමක්. එතන කියන්නේ කුසල අකුසල චේතනා විෂිනාමය. අකුසල චේතනා 12යි කුසල චේතනා 17යි විෂිනාමය. එතන කුසල අකුසල චේතනා ටික විතරයි අවිද්‍යා පත්‍ය සංඛාරා ගැනීම. තව තියෙනවා <clears throat> සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, ප්‍රයෝගාභි සංඛාර කියන බෙදුමක් තියෙනවා. සංකත සංකාර කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ලට නමක්. නිර්වාණ ධාතුව විතරයි සංකත සංකාර නොවන්නේ. අනිත් සියලුම දේ සංකත සංකාර හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. අபிසංකත සංකාර කියන්නේ සත්පුද්ගල සංසානවල ලැබෙන විපාක චිත්තචෛතසික ධර්ම හා කර්මජ රූප. විපාක චිත්තචෛතසික ධර්ම හා කර්මජ රූපවලින් අபிසංකත සංකාරය. ඒ කියන්නේ කුසල අකුසල කර්ම නිසා හටගන්න දේ. අபிසංකරණ සංකාරය කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන චේතනාව. කුසල අකුසල චේතනාව. ඒවා 29ක් තියෙනවා. ඒවා විපාක සකස් කරන බැවින් අபிසංකරණ සංකාරය. අයෝගාදී සංකාර කියන්නේ වීරියට නමක්. කුසල් කරන්න අකුසල් කරන්න කොයි පැත්තටත් වීර්යය ඕනේ. ඒ හැම වීර්යයක්ම මේ ප්‍රයෝගාදි සංකාර කියනවා. ඒකට දැන් මෙතන මේ සංස්කාර ස්කන්ධය කියවෝක නෙමෙයි. සංස්කාර ස්කන්ධය කියන්නේ දෙපණ ඡායසිකයන් අතුරින් වේදනා සංඥා දෙක ඇර ඉතිරි ඡායසික 50යි. මෙන්න මේ ටිකට කියනවා සංස්කාර ස්කන්ධය. ඒ සංස්කාර ස්කන්ධයත් අර වගේම දැන් තියෙනවානේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා තියෙන හයක්. ඒවා දොරටු වශයෙන් නැත්නම් අරමුණු වශයෙන් හයක් වෙනවා. ඒ හැර චිත්තෝත්පාද වශයෙන් 89ක්ම තියෙනවා. චේතනාව හැම සිතක යෙදෙන නිසා. සරුවචිත්ත සාධාරණයිනේ. ඊළඟට ඒ සංස්කාරයේ එවත් මේ දෙපනස් ඡායතිකය අතරින් සමපනස් ඡායතිකයේ අර වගේ 11 කොටසක් එක්කාසු කරන සංස්කාරස්කන්ධය කියනවා. යේකේක සංඛාරාති තනාගත පච්චුප්පන්නා අධ්‍යස්සාවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යේ දුරේ සම්පිකේවා සදේ කජ්ජං අபிසංකේතීත්වා අபிසඤ්ඤෝනිත්වා අයං උච්චති සංඛාරක්ඛන්දු මෙසේ අතීත ඡායසික 50 අනාගත ඡායසික 50 වර්තමාන ඡායසික 50 ආධ්‍යාත්මික ඡායසික බාහිර ඡායසික එවාගෙම ඖදාරික ඡායසික සූක්ෂම ඡායසික හීන ඡායසික ප්‍රනීත ඡායසික දූර ඡායසික සංකේත ඡායසික කියන මේ ඔක්කොම ඡායසික 50 11 ගොඩ එකාසු කළ කියනවා සංස්කාරස්කන්ධය. විඥානස්කන්ධය කියන්නේ මොනවද? විඥානය කියන්නේ අරමුණු දැනගැනීමේ අරූපයේ ධර්මයක්. ආරම්මණං විදානාති කියතු. එතකොට අරමුණු දැනගන්නේ විඥානයයි. එතකොට විඥානය අර වගේම දොරටු වශයෙන් හයක් වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා හයකට බෙදෙනවා. එතකොට මේ හය අර වාගේම චිත්තෝත්පාද වශයෙන් 89යි. නැවත 11 කොටස් එක්කාසු කරලා සංඥාන ස්කන්ධය කියනවා. යං කිංච විඥානං අතීතානාගත පච්චුප්පන්නං අධ්‍යත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දුරේ සම්තිකේවා සබේ පච්ඡං අபிසංකේපිත්වා අபிසඤ්ඤුනිත්වා අයං උච්චති විඥානස්කන්ධෝ අතීත විඥාන අනාගත විඥාන වර්තමාන විඥාන ආධ්‍යාත්මික විඥාන බාහිර විඥාන අවදානික විඥාන සූක්ෂම විඥාන වගේම හීන විඥාන, ප්‍රනීත විඥාන, දුර විඥාන, සංතිකේ විඥාන කියලා 11 කොටසේ කාසු කරන විඥානස්කන්ධය කියනවා. මෙන්න මෙහිමයි ස්කන්ධ පහ දේශනා පාළියට අනුව කෙටියෙන් තෝරා ගන්නෙ. ඊට පස්සේ තින්නේ රූප 28 තෝරා ගන්නට ඕන. එවාගෙන් වේදනාවේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨානන්ව තෝරා ගන්නට ඕන සංඥාවේ රාගේම සංස්කාර ස්කන්ධයේහි විඥාන ස්කන්ධයේ. දැන් ඒකට මේ එකක් එකක් ගානේ ඒ ස්කන්ධ බෙදා බැලීමෙන් ඇති රෝජනී කුමක්ද? නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීමයි. නාම රූප පරිච්ඡේද ඥාන උපදවා ගැනීමට මේ කොටස අපට මේ ඕන කරන්නේ බෙද බෙදා බැලීම. තේරෙනවාද ස්කන්ධ පහ? මේ පිටසට කියලා තියෙනවානේ. දැන් කාටවත් කියන්න පුළුවන් ස්කන්ධ පහ මොනවද? ඊළඟට කියනවා අපි උපාදානස්කන්ධ පංචකය. උපාදානස්කන්ධ පංචකය කියන්නේ මේකේ නිස්කන්ධ පහම උපාදානයන්ගෙන් අල්වා ගන්න ලැබෙනවා. උපාදාන තියෙනවනේ වචන වශයෙන් හතරක්. මොනවාද? කාමෝපාදාන, ditthෝපාදාන, සීලබ්බතෝපාදාන, අත්වාදෝපාදාන. තුනක් වෙන හතරක් කිව්වද? ඔව් කාමෝපාදාන, ditthෝපාදාන, සීලබ්බතෝපාදාන, අත්තවාදෝපාදාන. නේ? ඔතන හතරක් කිව්වාම ධර්මතා දෙකයි තියෙන්නේ. කාමෝපාදාන සංහා දිට්ඨුපාදාන සීලබ්බතුපාදාන අත්තවාදුපාදාන තුනම දිට්ටි. චෛසික වශයෙන් වාර කියන වස්තු ධර්ම කියලා. පරමාර්ථ වශයෙන් ධර්ම දෙකයි තියෙන්නේ. දිස්ත්‍ය තුනට බෙදුණා එකයි හතරක් වනේ උපාදාන. නැත්නම් උපාදාන ඔක්කොම දෙකයි මොනවද? තණ්හා, දිස්ත්‍ය. ඒතකොට දැන් මේ තණ්හා දික්ටි දෙකෙන් ස්කන්ධ පහ අල්වා ගන්න ලැබෙනවා. අල්වා ගන්න ලැබෙනවා. දැන් අපි සලකා බැලුවා උදෙත් කෙනෙකුගේ උත්පත්තිය සඳහා මොනවද ප්‍රත්‍ය වෙන්නේ කියලා නේ. අවිද්‍යා, සංහා, උපාදාන, සංඛාර, කර්ම කියලා අපි පහක් කියවනේ. පහක් කියවා. ඒ පහෙන් අවිද්‍යාවයි, සංහාවයි, උපාදානයයි තුන එකතු වෙලා තමයි මේ ස්කන්ධ පහ අල්ලගත්තේ. අවිද්‍යාවෙන් කරන්නේ නොදන්නකම. ඒ කියන්නේ මේ ස්කන්ධ පහ දන්නේ නැහැ, ආයතන 12 දන්නේ ඒලායේ ලක්ෂණ රස පච්චුපාඨාන දන්නේ, ඒවේ අනිච්ච දුක්ඛ අනාත්ත ලක්ෂණ දන්නේ. ඒ දන්නේ නැති නිසා එකට පැවැටෙනවා. ඒක එකක් කියලා හිතෙනවා, ආත්මයක් කියලා හිතෙනවා, පුජ්‍යලයක් කියලා හිතෙනවා, වටනා දෙයක් කියලා හිතෙනවා. එතකොට එතන අවිද්‍යාව. එතකොට අවිද්‍යාව එක එකතු වෙනවා තණ්හාව. දැන් අපි මනුෂ්‍ය ලෝකය ගැන පෙර ආත්මේ හිතුවා. මනුෂ්‍ය ලෝකය කියන්නේ කාම භවයේද රූප භවයේද අරූප භවයේද? කාම භවය. කාම භවයේ চৈতසිකයක් ගැන ආශා කරනකොට ඒ සංනාවට කියන්නේ කාම සංහා. එතකොට රූපස්කන්ධේ කාම සංහාවට අරමුණු වුණා. ඒ වගේම මනුෂ්‍යාග් භාවයේ කාම සංහාවට අරමුණු වුණා. එතකොට තණ්හා උපාදානෙන් ඊළඟට ගත්තා. ඊළඟට ඒක ආත්ම භාවයක් කියලා හිතාගත්තා අපි. ඒක මනුෂ්‍ය ආත්ම භාවයක්. පුද්ගලයේ සපතක්. මේ සපත කියන්නේ ආත්ම සංඥා තමයි. ඒ කියන්නේ හොඳ මනුෂ්‍ය ජීවිතයක් ආත්ම භාවයක් කියලා හිතනවල මොකද්ද? දිට්ඨි. දිට්ඨිය. එතකොට දිට්ඨෝපාදානට හෝනා. ඒකට කියන අත්වාදෝපාදාන කියලා. ඒකට කියන්නේ අත්වාදෝපාදාන ආත්මවාදයක් ගත්තා. ආත්මය කියලා හිතාගත්තා. ආත්මය කියලා හිතා ගැනීම නිසා ඒක වැරදි දෘෂ්ටියක්. ඒක අත්වාදෝපාදාන. තමම් දුරට ඇතැම් විට හිතෙන්න පුළුවන් ආ මනුස්ස ලෝකයේ හැමදාම ඉඳ පුළුවන් මැරෙන්නේ නැතුව. අන්න සදාකාලික ආත්මයක් ගැන හිතුවා. අන්න ditthූපාදානයට වැටුණා. එතකොට වැටෙන්නේ ditthූපාදානේ ඒ කියන්නේ ආත්මයක් කොට නෙමෙයි එතන හිතන්නේ ඒක සදාකාලික කියලා. නොනැතන දෙයක්. එතකොට වෙන්නේ ditthූපාදා. ඊළඟට හිතෙනවා ඒ සඳහා මම මේ මේ දේ කරන්න ඕනේ. ඒ කියන්නේ ගිනි දෙවියන් පුදන්න ඕනේ. මං ගිනි දෙවියන් පුදනවා. ඒකෙන් මාසේ ජීවිතේ සුද්ධියටපත් වෙනවා, විමුක්තිය ලැබෙනවා. ඒ වාගේ මොනවා හරි වැරදි ඇදහිම් ක්‍රමයක් ඒක තමයි පිළිවෙත කියලා පිළිගන්නවා නම් ඒකට කියනවා සීලබ්බතු උපාදාන. දැන් ඒකට උපාදාන හතර මුතන එකතු වුණානේ. අවස්ථාන අරමුණු කිරීම වශයෙන් තමයි තුන් ආකාරුනේ දිට්ඨිය. ආත්මයක් කොට හිතනකොට අත්වාදී උපාදාන. ඒක සදාකාලිකයි කියලා හිතනකොට දිට්ඨි උපාදාන. ඒ වගේම ඒ සඳහා මේ මේ දේ කළ යුතු කියලා වැරදි දෙයක් අනුගමනය කිරීම සීලබ්බතු උපාදාන. තවත් ඒක එකක් කියන්න තියෙනවා මනුස්ස ලෝකෙ ඉපදලා මරණයන් පස්සේ ආයෙනම් උපදින්නේ නැහැ. එතකොට මොන දිස්තියද? උච්ඡේද. ඒකත් දික්තු උපාදානට ඇති. ඒතර මනුෂ්‍ය ලෝකයේ සදාකාලික වෙන්න පුළුවන් කියලා හේතුව ඒක සාස්වත වශයෙන් දික්තු උපාදාන. මනුෂ්‍ය ලෝකෙන් මැරුණන් පස්සේ අය උපදින්නේ නැහැ කියලා හිතුවොත් ඒක උච්ඡේද වශයෙන් ගන්න දිට්ඨූපාදාන. දැන් බලන්න ඒකට අපි යහලවෙන් මේ ලෝකේ නැවත උපදින්න ඉස්සර වෙලාම මේ ටික ඔක්කොම සම්පූර්ණ කරගෙන ආවා. එතකොට දැන් අපි ප්‍රතිසන්දි ගන්නනේ. ප්‍රතිසන්දි ගන්නකොට ප්‍රතිසන්දි නාම රූප කාගෙන්ද අල්ලගෙන තියෙන්නේ? තණ්හාවෙන්, දිට්ඨියෙන්. අන්න එතකොට ප්‍රතිසන්දි නාම රූප ආත්මයක් කොට ගත්තා. ඒ වගේම එක්ක සදාකාලික හරි උච්ඡේද වශයෙන් හෝ ගත්තා. ඒ සඳහා යම් කිසි වැරදි පිළිවෙතකුත් ඒක සම්බන්ධ කරගත්තා. ඒක දික්ටි, දික්ටි උපාදාන. ඒ කියන්නේ දික්ටි උපාදාන. ඊළඟට ඒ මනුෂ්‍යාත් භාවයේ නැමැති කාම භවය ගැන ආශාව ඇති වෙලා ඒක පහළ වුණේ. අන්න කාම උපාදාන. එතකොට දැන් අපි අවිද්‍යාව, තණ්හාව, උපාදාන, සංස්කාර කර්ම රැකේ කොටගෙන කළ කුසලයේ බලයෙන් මේ ජීවිතේ ප්‍රතිසන්දි ගන්නකොට ප්‍රතිසන්දි නාම රූප සියල්ලම උපාදාන වලින් අල්වා ගත්තා. අන්නේ නිසා අල්ලා ගන්න ලැබු උපාදානයන් ටිකේ මේ ස්කන්ධයන් කියනවා උපාදාන ස්කන්ධේ. දැන් එතන තියෙනවා රූප මිති තුනක් මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍ය මේ මව කුසක පරිසන්දි ගන්නකොට රූප මිති තුනක් පහළ වෙනවා. කාය දශක, භව දශක, වස්තු දශක. එතකොට රූප මිති තුනම උපාදානෙන් නොලබු බැවින් ඒකට කියනවා රූපෝපාදානස්කන්ධය කියලා. ඒ සිතේ තියෙනවා සෝමනස් වේදනාව. ඒ අපේ ප්‍රතිසන්දිගත කුසල කර්මයේ යම් විපාකයක් අපේ සෝමනස්ස කුසල කර්මයක් නම් කරගෙන තියෙන සෝමනස්ස විපාකයක් ප්‍රතිසන්දි වශයෙන් ලැබෙනවා. ඒකවලින් කියන්නේ සෝමනස්ස වේදනාවනේ. ඒ සෝමනස්ස වේදනාව සංහාවෙන් දික්කෙන් අල්වා ගත්තා බැවින් ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය. ඒ ඒ ප්‍රතිසන්දිසිතේ තියෙන සංඥාව ප්‍රතිසන්දි සංඥාව සංඥා උපාදානස්කන්ධය. එහි ඉතිරි ඡායසික ධර්ම තියෙනවා 31ක්. ඒ 31 දෙනා සංස්කාර උපාදානස්කන්ධය. ඊළඟට ඒ ප්‍රතිසන්දි විඥාණය විඥාන උපාදානස්කන්ධය. බලන්න එතකොට අපි දැන් සංහවෙන් දිත්තේන් අල්වාගෙන තමයි මේ ප්‍රතිසන්දි ග්‍රහණයටපත් උනේ. ප්‍රතිසන්දි ගත්තේ. එතකොට අපි උපද්දවා ගත්තේ මොනවද? පංච උපාදානස්කන්ධයක්. ඉතින් අපි දිගුවට දැන් චිත්තක්ෂණයක් ගන්න එන්නේ මේ කියන්නේ උපාදානස්කන්ධ පහක්. උපාදානස්කන්ධ පහ. දැන් මම යනවා, මම නැගිටිනවා, මම කතා කරනවා, මම බලනවා, මම අහනවා. එතකොට මම මේ මේ දේ කරනවා, ආහාර ගන්නවා, නිදා ගන්නවා. කවුද මේ කියන්නේ? මම කියලානේ. මොකක් නිසාද මම කියලා කියෙන්නේ? ඔව්, දිට්ඨියයි තණ්හාවයි. තණ්හාවත් ඔතන සම්බන්ධයි. හැම වෙලාවෙම ওই දෙක උඩ තමයි මේ ස්කන්ධ හැසිරෙන්නේ. එතකොට මේ දැන් මේ අචේතනික වස්තු තියෙනවා. ධාතුමේ චෛත්‍යය කියනවා. චෛත්‍යය ඇතුලේ සිතක් නැහැනේ. එතකොට ඒ ගන්න ඕන රූපස්කන්ධය. රූපස්කන්ධය. සත්ත්ව සංකාන තුළ තමයි උපාදානස්කන්ධය කියන්නේ. බාහිර වස්තුවල ස්කන්ධය විතරයි. දැන් රහතන් වහන්සේ වැඩි ඉන්නවා. රහතන් වහන්සේ තමන් වහන්සේගේ උපාදාන සියල්ලම ප්‍රහාණය කළානේ. රහතන් වහන්සේ ජීවත් වෙන්නේ දැන් ස්කන්ධ පංචකයේ විතරයි. උපාදාන ස්කන්ධ පංචකය නැහැ. හැබැයි ඒක විමසලා ගන්නකොට තියෙනවා. තියෙන මොනවද කලින් ගත උපාදාන ස්කන්ධය තියෙනවා. දැන් රහතන් වහන්සේගේ තියෙනවා නේද විපාක චිත්තචෛතසික කර්මජ රූප. අන්නේ ටික උපාදාන ස්කන්ධයට වැටෙනවා පූර්ව භවයේදී උපාදානයන්ගෙන් අල්වා ගන්න ලැබුව නිසා ඒවා කියන උපාදින්න කියලා. උපාදින්න. ඒ කියන්නේ අල්වා ගන්න ලද නිසා අපි ඉතින් අතීත තණ්හා උපාදාන දෙකෙන් සංනාදිත දෙකෙන් අල්ලාගත්ත නිසා ඒවා උපාදින්න රූප උපාදින්න නාම උපාදීන ස්කන්ධේ නමුත් වර්තමාන වශයෙන් උන්වහන්සේට උපාදාන ස්කන්ධ නැහැ අනිත් පැයට තමයි තියෙන්නේ ඒකට දැන් ඔය ක්ලේශ පරිනිර්වාණ ස්කන්ධ පරිනිර්වාණය කියලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ පරිනිර්වාණ දෙකක් තියෙනවා. රහත් වෙනකොට ක්ලේශ පරිනිර්වාණය. පිරිනම් පානකොට ස්කන්ධ පරිනිර්වාණය කියන්නේ රූපාදානස්කන්ධ පරිනිර්වාණය කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය. අන්න ඒක නිසා ස්කන්ධ පහයි උපාදානස්කන්ධ පහයි දෙක වෙන් කරගන්න මෙහෙමයි. ගණ්ණාදිත්‍ය දෙකෙන් අල්වා ගන්න ලැබෝ සියල්ල උපාදානස්කන්ධ. ඒක සත්‍ය සංඛාන තුලටයි තියෙන්නේ. ගණ්ණාදිත්‍ය දෙක දෙකෙන් අල්වා නොගන්නා කොටස ස්කන්ධ පංචකය. එතකොට දැන් අපි විසින් කළ යුතු වන්නේ උපාදානස්කන්ධ පංචකයේ බෙද බෙදා බලමින් විදර්ශනා කටයුතු වෙනවා. එතකොටයි අපට උපාදාන ප්‍රහාණය වෙච්ච දවසක දිස්කම්භ ටිකේ විතරක් ඉතිරි වෙනවා. ඊළම් පානකට ඒ ටික නිරුද්ධ වෙනවා. සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි සක්කාය දිට්ඨි කියලා අපිට විශ්වාස තියනවා නේද? නේද? ඈ? ඔව් සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වෙනකොට නැති වෙනවා. මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ? ඒක තෝරගන්න. සකෝ කායෝ සක්කායෝ තමන්ගේ කය සක්කාය කය කියන්නේ කොටස් පහ රූප වේදනා රූපකය වේදනාකය සංඥාකය සංකාරකය විඥානකයනේ ඒකක් එකක් ගානේ දික්ටි හතර හතර එනවා එතකොට 20 වැදෑරුම් වෙනවා සක්කාදිට්ඨි. කොහොමද එක එකක් ගානේ දිට්ඨිය හතර වැදෑරුම් වෙන්නේ සක්කාදිට්ඨිය. රූපං අත්තාති සමුල්පස්සති රූපවන්තං වා අත්තානං අත්නිවා රූපං රූපස්මින් වා අත්තානං ඔල රූපස්කන්ධය බලන්නේ නැති රූපං අත්තාති සමුල්පස්සති රූපය ආත්මයක් කොට ගන්නවා ඔන්න එකයි රූපවන්තං වා අත්තානං එතකොට දැන් ආත්මය රූපයේ සහිතයි කියලා හිතෙනවා එතකොට රූපය නෙමෙයි නාමය නාමයයි නාමයේ ආත්මයි නාමයේ රූපයෙන් යුක්තයි කියලා. එතකොට ඒක දෙවෙනි සක්කාදිට්ඨි රූපස්කන්ධය නිසා. රූපස්මින් වාස්ථාන. එතකොට ඒත් අර වගේ නාමයේ ආත්මය කොට හිතාගෙන රූපය උඩ නාමය කියනවා කියලා මේ ආත්මය කියනවා කියලා හිතනවා. රූපස්මින් වා අස්ථාන රූපයේ උඩ නැත්නම් රූපයේ පිහිට කරගෙන ආත්මයක් පවතිනවා කියලා හිතෙනවා. අන්න තුන්වෙනි ඉස්ස රූපේ නිසා සක්කාය දිට්ඨිය. අත්පලිවා රූපං ඔන තවත් තේරුමක්. ඒ සාරවාගේම තමයි. ආත්මයේ උඩ රූපේ පවතිනවා. ආත්මයේ උඩ ආත්මය පිහිට කරගෙන රූපේ පවතිනවා. ඔන්න රූපස්කන්ධයේ සම්බන්ධ හතර ආකාරයි. රූපං අත්තසෝ රූපේ ආත්මය කියලා හිතනවා. රූපවන්තං වාස්ථාන ආත්මේ රූපය සහිතයි කියලා හිතනවා. රූපස්මින් වාස්ථාන රූපයේ උදාත්මය කියලා හිතනවා. අත්තනිවා රූපං ආත්මයෝද රූපයයි කියලා හිතනවා. ඔක්කොම තියෙන විකාරණ නේද? විකාරණේ මිනිස්යන්ගේ විපරීත හැඟීම්නේ. ඊළඟ වේදනාවදිය ගැනත් ඔහොම. වේදනාං අත්තතෝ සමනුපස්සති වේදනාවන්තං වාස්ථානං අත්නිමා වේදනා වේදනාය වාස්ථානං ඔන්නේ හතර ආකාරයේ වේදනාවම ආත්මයක් කොට ගන්නවා විඳීම ආත්මයක් කොට ගන්නවා ඒක එකයි වේදනා වන්තං වාස්ථාන අනිත්‍යව තමයි ආත්මේ වේදනාව මේ ආත්මේ වේදනාවෙන් යුක්තයි කියලා ගන්නවා ආත්මය වේදනා සහිත එකක් කියලා ගන්නවා ඒක දෙන්නේ වේදනාය වාස්ථාන වේදනාව උඩ ආත්මය පවතිනවා. අත්නිවා වේදනා ආත්මය උඩ වේදනා පවතිනවා. ඔය විදිහට වේදනා ගැන හතර ආකාරයකින් සක්කාදිට්ඨිය පහළ වෙනවා. සංඥං අත්තතෝ සමනිපස්සති සංඥාවන්තං වා අත්තානං අත්තනිවා සංඥං සංඥායවා අත්තානං අනේකේ හතර ආකාරයි. සංඥාව ආත්මයක් කියලා හිතෙනවා. ආත්මය සංඥාව සහිත එකක් කියලා හිතෙනවා. ආත්මයේ උඩ සංඥා පවතිනවා කියලා හිතෙනවා සංඥාව උඩ ආත්මය පවතිනවා කියලා හිතෙනවා. ඔය හතර ආකාරය සංඥා නිමිති. සංඛාරේ අත්තතෝ සමනුපස්සති සංඛාරවන්තං වාත්තානං අත්තනිවා සංඛාරේ සංඛාරේ සුවාත්තානං මේ සංස්කාරම ආත්මය කියලා හිතෙනවා. ආත්මය සංස්කාර සහිතය කියලා හිතෙනවා. ආත්මයේ උඩ සංස්කාර තියෙනවා. කියලා හිතෙනවා. සංස්කාර උඩ ආත්මය තියෙනවා කියලා හිතෙනවා. කොහොම සංස්කාර නිමිති කරන හතර ආකාරයි. විඥානං අත්තතෝ සමුපස්සති විඥානවන්තං වාත්තානං අත්තනිවා විඥානං විඥානස්මින් වාත්තානං සිත ආත්මයක් කොට ගන්නවා. ආත්මය සිතින් යුක්තයි කියලා ගන්නවා. සිත උඩ ආත්මයේ තියෙනවා කියලා හිතෙනවා. ආත්මය උඩ සිත තියෙනවා කියලා හිතෙනවා. බොහොම සතරාකාරයි විඥානය ගැන. මේක විෂයදාරුන් සක්කාදිට්ඨිය. ඔය විෂයදාරුන් සක්කාදිට්ඨිය බෞද්ධ බෞද්ධ කාටත් තියෙනවා. හැබැයි නාම රූප පරිච්ඡේද ඥානයේ පහළ වී කාංකා විතරන විසුද්ධි අවස්ථාවට එනකොට ඒ කියන්නේ තුන් කාලයේ පිළිබඳව හේතුඵල සම්බන්ධතාව ප්‍රතිසම්පාදයේ කරන තේරුම් ගන්නකොට ඔය සක්කාදිට්ඨියේ තදංග වශයෙන් යටපත් වෙනවා. සෝවාන් වෙනකොට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙනවා. එකං ඕකතිය සක්කාදිට්ඨිය. සක්කාදිට්ඨිය උස්සන්නම පුද්ගලයෙක් කියන අසත්‍යයන් අතරින් කවුද? සක්කාදිට්ඨිය අතිශයින් උස්සන්න පුද්ගලයෙක් කියන හෙන හඬකටවත් කම්පා වෙන්නේ නැති කෙනෙක්. ඉතින් උන්වහන්සේ රහත්නේ මේ කිව්වේ සාමාන්‍ය පුදුජන සත්‍යයන් අතර සක්කාදිට්ඨිය කඩටම උස්සන්නවා කියන එකනේ මේ අහන්නේ. ඔව් මා කියන මගේ ආත්මය මම තමයි කියලා හිතාගන්න කම්පාන වෙන ඉන්නවා කීප දෙනෙක් නේ. එක්කෙනෙක් තමයි කේසර සිංහරාජය. කවදාකවත් එළහනටවත් හෙල්ලෙන්නේ නැහැ. ඊට වඩා ලොක්ෙක් නෑ කියලා හිතෙනවා. ආජානීය වෘෂභ රාජය. ආනයි ආජානීය හස්ති රාජය. ආජානීය අස්වරාජය. ඔය හතර දෙනා. ඔය හතර දෙනාගේ සක්කායදිට්ඨිය බොහොම තදයි. ඒ නිසා හෙනහනකටවත් හොල්ලන්න බෑ. බය නැහැ. නිර්භයයි. ඒ ඒක යක්ඛන්ගේ උස්සන්නකම වැඩි. අනිත් පැත්ත හෙල්ලෙන්නේ සක්කායදිට්ඨිය තියෙන නිසා. දැන් සර්පෙක් දැක්කොත් එකපාරට බය වෙනවනේ. ඒ වගේම වාහනයක් හදිසියෙන් ගැටෙන්නේ කිව්වොත් ඔපාට බය වෙනවනේ. ඒ වගේම ෆයිලිස්සෝ බය වෙනවා. මොකද? සක්කාය දිට්ඨිය නිසා. අධික ලෙස තියෙනවා. ඒ නිසා. බය වෙන්නෝනේ. ඔව් ඔව් ඔව්. අන්න ඒක තමයි. ඒක තදේට පිළිලා තිනවා මේ. යොල්ලන්න බැරි සක්කායි. <laughs> ඔව් මම ඔව් මට වඩා ලොක්ෙක් නෑ කියලා. ඒ තරමට උස්සන නිසා තමයි ඔහු කම්පාවක් වෙන්නේ නැත්තේ. තදින් තියෙන නිසා. හැබැයි මරණයට දුක් වෙනවා. සක්කාදිට්ඨිය නිසා. එතකොට දැන් ඔය කියන එක තමයි ආත්ම දෘෂ්ටි කිව්වේ. අත්තානුවාද අත්තව අත්තවාදී උපාදාන අත්තවාදී උපාදාන සක්කාදිට්ඨිය. එතකොට මේක මේ පුරුත සමාදන්ව රැකීමට කියන සීලබ්බත පරාමාස දිට්ඨිය. සීලබ්බත උපාදානයි. සෙසු සියලුම දිට්ඨියට කියන්නේ දිට්ඨූපාදානයි. ඒක ඉතින් නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය, අක්‍රීය දෘෂ්ටිය කියලා ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ඒකෙන් 62කට බෙදලා යනවා. නාස්තික දෘෂ්ටිය කියන්නේ විපාක පිළිගන්නේ. අක්‍රීය දෘෂ්ටිය කියන්නේ කර්ම පිළිගන්නේ. අහේතුක දෘෂ්ටිය කියන්නේ හේතු පිළිගන්නේ. ස්වාමීන් වහන්සේ මාර්ගය කියන්නේ ලෝකෝත්තර කුසලයක්. සෝවාන් මාර්ග කුසලය. ඵලය කියන්නේ කුසලයේ ප්‍රතිඵලය. තේරුණාද කෙටි? සෝවාන් මාර්ගය කියන්නේ සෝතාපට්ටි කුසල චිත්තය. ඊළඟට ඵලය කියන්නේ කුසලේ විපාක චිත්තය. දැන් මේ අපි කරන කුසල් වල ඵල විපාක ඒ මොහොතේම ලැබෙන්නේ නැහැ. පහුවෙලා ලැබෙන්නේ ලෝකෝත්තර කුසල් හතර එහෙම නෙමෙයි. සෝවාන් මාර්ග කුසලයේ අනතුරු සෝවාන් ඵලසිත. සකදාගාමී මාර්ග කුසලයේ අනතුරු සකදාගාමී ඵලසිත. අනාගාමී මාර්ග කුසලයේ අනතුරු අනාගාමී ඵලසිත. අරහත් මාර්ග කුසලයේ අනතුරුම අරහත් ඵලසිත. ඕකට කියන ආනන්තරික සමාධි කියලා. ඒ සෝවාන් මාර්ගයේ සිතේ තියෙන සමාධියට කියනවා ආනන්තරික සමාධිය කියන්නේ ඊට අනුතරවම ඵලය දෙනවා. දැන් වට කියන සම්මත්ත නියතා ධම්මා කියලා. අපි ධර්මයේ තියෙනවානේ මිච්ඡත්ත නියතා ධම්මා, සම්මත්ත නියතා ධම්මා, අනියතා ධම්මා කියලා පද තුනක්. මිච්ඡත්ත නියතා කියන්නේ පංචානන්තරී කර්ම. පංචානන්තරී කර්මයේ සහ නියත නිසදිත ගැනීම. ඒ ඒ හය යනකොට එකක් හරි වෙලා තියෙනවා නම් චුතියට අනතුරුවම අවීචයටම යන්න වෙනවා. අය කොහොමවත් නෙමෙයි. එතකොට චුතියට අනතුරුව ඵලයේ නියත බැවින් මිච්ඡත් නියත කියනවා. සම්මත නියතා කිව්වේ මාර්ග කුසල සතර. මාර්ග කුසල සතර තමන්ගේ පැවැත්මට අනතුරුව ඵලය දෙනවා. ඒ කියන්නේ අකාලික කියන්නේ අකාලික කල් නෑම නෑම පරිදේනවා. අනියත කියන්නේ තුන් අනිත් ධර්මතාව. එනිසා මාර්ග කුසලයේ අනුතුරුවම ඵලයේ දීම තමයි ලෝකෝත්තර කුසල් වල තියෙන බල බල විශේෂය. ශක්තිය. එනිසා මාර්ගය කියන්නේ කුසලයක්, ඵලය කියන්නේ කුසල උපාසයක්. හරි. රහතන් වහන්සේ ගැන කිව්වේ. රහතන් වහන්සේ ආයෙල්ලින්නේ. <laughs> ඒකත් දැනගන්න ඕනේ. කොහොමද ඒක උත්තර දෙන්නේ? මම කලින් මේ විසඳලා තියෙනවා. <laughs> විසනුභයත් මේ අහපු අය ඉන්නවා ලබලු මතකද කියන්නේ. කුසලයයි ඵලයයි දෙකක් දෙකක්ද? කුසලයයි විච්චලයි. කුසලයයි කියලා විපාක ඒක දෙකක් දෙකක්ද? වෙන කියන්නේ නෑ විපාක නෙමෙයි. මේක විපාක වෙනයි. මේ කියන්නේ පිනයි කුසලයයි දෙක දෙකක් දෙකක්. මේ තිස්සර වාර මම කියලා දීලා නෑ එහෙනම්. ඔය ප්‍රශ්නේ නැගිලා නෑ කියලා නේ. කියලා නෑ මේ එකයි අර. ඒක දැන් ඉතින් දෙපැත්තට බෙදලා තියෙන එකයි. ඉතින් මම මේක ඉතිහාසෙ ඉස්සලා කියන්න. ඒකවට විසඳ ගන්න ලේසි. මේ අවුරුදු 15කට ඉස්සර 88 මැයි මාසේ 30 වෙනිදා ඔය ප්‍රශ්නේ මුලින්ම නැගුණේ අහංගම මංගලාරාමේදී. එහේ වැඩි හිටියා කොල්හේනේ සෝමවංශ කියන බොහෝම උගත් බොහෝ ප්‍රසිද්ධ මහා උත්තම ස්වාමීන් වහන්සේ කෙනෙක්. මාතර ශ්‍රීමංගල පිරිවෙනේ පරිමාණ පරිවේනාධිපතිව ඉඳලා පස්සේ විශ්‍රාමිකව හිටියේ. භාෂා හයක් විතර කෙලවරට උගත් කෙනෙක්. බොහෝ ලෝකේ තියෙන උපාධි ඔක්කොම ලබලා. හරිම සුහදයි, හරිම නිහතමානී. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානික වුණ සීල භාවනා වැඩසටහනක් අපේ කියන දවසේ 88 මේ මාසේ 30 වෙනිදා. ඒ මෙහෙයවිලේ දැනට පැවිදිලා ඉන්නවනේ මාපොළොගම අරිසේහ ස්වාමීන් වහන්සේ කාලේ ජයසිංහ මහත්මයා. සඳරලා ජයසිංහ මහත්මයා. ඒ මහත්මයා මට ආරාධනා කළා මා වැඩම කරගෙන ගියා ඒ දවස් වැඩසටහනට. ඒ වැඩසටහනේ අවස් හවස 4ට තියෙන ධර්ම සාකච්ඡාවක් පැයක්. ඔය ධර්ම සාකච්ඡාට ඒ පූජනීය පඬිතු ස්වාමීන් වහන්සේ ඇවිල්ලා වාඩි වුණා. ඉතින් මේ ජයසිංහ මහත්මයා මාතේට මුලින් කියලා කිව්වොනා මේ පඬිතු ස්වාමීන් වහන්සේ කියනවා මේ පින ලෞකික සම්පත් ලෙස කරන දේ පිනයි නිවන් ප්‍රේස කරන දේ කුසල් කියලා ભેදයක් තියෙනවා. ඕක දැන් මේ සීල භාවනාවට සහභාගී වෙච්ච අත්ංගයෙන් ප්‍රශ්නයක් නැගෙයි. ස්වාමින් වහන්සේගෙන් උත්තරයක් ලැබුණොත් හොඳයි. කියලා මට කිව්වා ඒ වාදයෙන් ඉස්සර. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා වාඩි වුණා. ඉතින් ඔය අතර භාවනා ගැන මේ වගේ ගැටලු අහනකොට එක්කෙනෙක් ඇහුවා ස්වාමීන් වහන්සේ පිනය කුසලයේ කෙනෙක් දෙකක් දෙකක්ද කියලා. දැන් ඉතින් දෙලින්ම කියන්නත් බෑ ඒ ගරුතර ස්වාමීන් වහන්සේත් නුන්වාට තමයි මේක දෙකක් කියලා කියන්නේ. ඒ වුණත් මේක විසඳන්නත් ඕන නිසා මම පිරිසකින් ප්‍රශ්නයක් ඇහුවා අපේ බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳ සියල්ල දේශනා කරපු විස්තර දේශනාව තියෙන ධම්මසංගමේ ප්‍රකරණේ. ඒ ධම්මසංගමේ ප්‍රකරණේ තියෙනවා කුසං හෝ පිං හෝ සඳහා සිත් 21ක්. ඒ ඔක්කොටම කුසල ධම්මා කියලා ඒ දේශනාව විතියෙන්නේ. එහෙනම් පුඤ්ඤා ධම්මා කියලා සිත් කොටසක් තියෙන්න ඕන නේද? තියෙනවා නම් මට කියන්න කියලා. ඉතින් එහෙම එකක් ඒ අත කොහොමද දන්නේ? ඉතින් මේ පඬිතු සාමණේරසේ කිස හොල්ලලා කිව්වා ඒක නේන්නම් කියලා. ඒ අපේ ලංකාවේ හැටි එහෙම තමයි කොපි කරගන්න හොඳක් ඕ නරකක් ඕ. ඕ ගුවන් විදුලිකම් බණ කියලා තියෙන පොත්වලක් දාලා තියෙනවා. මම දැක්කම මේ දහම් පාසලකට ලියපු විශේෂ පොතක පාඩම් පොතක දාලා තියෙනවා මේ අර ගුණසේන කියලා මහත්තයෙක් මේ ගුරු විදුහල් ගුරු විදුහල් විදුහල් පෙත කෙනෙක් ගම්බදෙන්නේ පස්සේ මම ඒක රජයට දුන්න මෙන්න මේක සංශෝධන කරන්න කියලා නිසා තේරුමක් නැති දේවල්. ඉතින් පස්සේ මම දැන් ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් එක පැත්තකට හැරුණානේ. ඒක නෙන්නම් කියලා ඊට පස්සේ මම තව ප්‍රශ්නයක් අහනවා. අපි අඳුරු ගැබක කාමරයක පහනක් දැල්වෙනවා. පහන දැල්වෙනකොට පහනේ ක්‍රියාකාරී දෙකක් එකවර සිද්ධ වෙනවා. එළිය පැතිරෙනවා අඳුර නැති වෙනවා. එතකොට මේ එළිය පැතිරීමයි අඳුර නැතිවීම පෙරපසු නොවීම එක පහනින් සිද්ධ වෙනවා. එතකොට ඒ පහනට නම් දෙකක් දෙනවා. එළිය පැතිරෙන අර්ථයෙන් කියන පහන කියලා සිංහලෙන්. පාලියෙන් කියන දීපෝ, කදීපෝ, කජ්ජෝතෝ ඔය වචන. ඒ පහනටම නමක් තියෙනවා අඳුර නැසන අර්ථයෙන් තමෝනුද තමදන්සී කියලා. අර ගාථාවේ කියනවා නේද? දීපේන තමදන්සිනා තම දැසේ අඳුර නැසන ප්‍රාණයෙන් අපි කියනවානේ පාරණම් දෙකක් ලැබෙනවා. දීප කියනකොට එළිය පැතිරෙන අර්ථයෙන් දීප. අඳුර නැසන අර්ථයෙන් එකම පහකට කියනවා තම දැසේ. මම කියුවා හැම ධර්මතාවක තියෙන ක්‍රියා විශේෂයක්. එක ධර්මතාවයේ එක එක විදිහේ ක්‍රියා විශේෂ තියෙනවා. දැන් සිතට තියෙනවා ක්‍රියාකාරීත්ව 10ක්. එනිසා චිතර නම් 10ක් තියෙනවා. චිත්තං මනෝ මානසං අධයම් පන්දරං මනෝ මනාචලං මනීන්ද්‍රියං විඥානං විඥානස්කන්ධෝ සත්‍යාත්මනෝ විඥාන 10ක් 10ක් තියෙනවා. ඒ හිතේ ක්‍රියාකාරීත්වය. දැන් ප්‍රඥාවට තියෙන ක්‍රියාකාරී ක්‍රම 30. නිසා නම් 30ක් තියෙනවා ප්‍රඥාවට. පඤ්ඤා පජානා පවිචයෝ පවිචයෝ ධම්මවිචයෝ සල්ලක්කන උපලක්කන පච්චුපලක්කන පණ්ඩිච්ඡන් මේ කුඤ්ඤං වේභාව්‍යා චින්තා උපපරික්ඛා භූරිමේදා පරිණායිකා විපස්සනා සම්පජඤ්ඤං පතෝදෝ පඤ්ඤේන්ද්‍රයන් පඤ්ඤා බලං පඤ්ඤා සත්තං පඤ්ඤා පාසාදෝ පඤ්ඤා ආලෝකෝ පඤ්ඤා පඤ්ඤෝතෝ පඤ්ඤා සතනං අමෝහෝ ධම්මවිචෝ සම්මාදිට්ඨි ධම්මේචේ සම්බොජ්ජංගෝ මග්ගං ගම්මංග පරියාපන්න බලන්න ඒ ඔක්කොම නම් ලැබිලා තියෙන්නේ ප්‍රඥාවේ ක්‍රියාකාරීත්වය. ඒ වගේ කුසලය පිළි කියන එකේ තියෙන ක්‍රියාකාරී දෙකක්. ඒ මොකක්ද? හදයන් කුණා තේපී කුඤ්ඤා චිත්තසංතානයේ පිරිසුදු කරන්නේ පිළයි. අන්න ඒක තේරුම. පිළ කියන්නේ එතකොට මේ භව සම්පත් පතනවා කියන එක නෙමෙයි. භව සම්පත් පතන එකට වෙන විශේෂණ පදයක් ඔබට එකතු කරන්න ඕනේ. මෙතන පිළ කියන්නේ හිත පිරිසිදු වීම. හදයන් පුනාපේති පුඤ්ඤං. හදය කියන්නේ චිත්ත සංකාර නම. දැන් අර නම් 10 එකක් වෙන හදයන් කියලා. හදයන් කියන්නේ සිදුවෙත නම. අපි වෘද්ධ වස්තුවට හදය කියන්නේ හිත වාසය කරන තැන නිසා. රජමඳුරු කියනවා. එතකොට හදේ නම් වූ චිත්ත සංකාරණේ පුනාපේති පිරිසිදු කරන්නේ පිනයි. ඔන්න පිරිසිදු කරන අර්ථයෙන් පින. පහන ආලෝකයේ දැල්වනවා වගේ. ඊළඟට කියනවා කුසලයේ තෝරනකොට කුස සංඛාතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති සලයන්ති කම්පෙන්ති විද්දන්සෙන් තීති කුසලා කුසලම් වූ පාප ධර්මයන් සලනය කරනවා චලනය කරනවා කම්පණය කරනවා විද්වාසනය කරනවා නැසනවා කියන අර්ථයෙන් කුසල කියනවා එතකොට අකුසල නැසන අර්ථය එතකොට පහනේ අඳුර නැසන අර්ථය පහනට අඳුර නැසන අර්ථයෙන් සමදන්සී කිව්වා සමුණුද කිව්වා ඒ වාගේ මේ සිතේට කියනවා අකුසල නසන අර්ථයෙන් කුසල කියලා. ඒතොර හිත පිරිසිදු කරන අර්ථයෙන් පින කියනවා. ඔය දෙකම එකවර සිද්ධ වෙනවා. ඒතකොට දැන් අපි මේ ලෞකික සම්පත් විනිශ්චය කරන දේ පින පමණයි කුසලයේ නෙමෙයි කියන්න බෑ. ඒකත් කුසලයේ කියන්න පුළුවන් පින කියන්න පුළුවන්. ඇයි ඒ සිත පහළට අකුසල නෑනේ. ඒ සිත තුළ අකුසල නෑ. අකුසල නැසෙනවා. හිත පිරිසිදු වෙනවා. වෙනස තියෙන්නේ ලෞකික සම්පත්ති නිසා කරන කුසලය හෝ පින ඒකට කියනවා වට්ඨගාමිනී කියලා. වට්ඨගාමිනී කුසලය වට්ඨගාමිනී කියන වට කියන්නේ සංසාර. වට කියන්නේ සංසාර. ජීවි මනුෂ්‍යයදී මේ භව සම්පත්. නැත්තම් භවගාමී කුසලයේ කියන භවගාමී කියන කියනවා. නිවන් පිණිස කරන කුසලයට හා පිනට කියනවා විවට්ඨගාමිනී කුසල් කියලා. විවට ගාමිනී කුසල. විවට කියන්නේ නිබ්බාන. සංසරින් එතර වීම. ඒක නිසාවට වෙන විශේෂ පදයකින් තිනයි කුසලය කියනවා මිසක් විනය කුසලයේ කියන එක වචන දෙකක් වුණාට අර්ථය එකයි එකයි. අන්න එනම් මින් පස්සේ කවුරුත් ඇහුවත් කියලා දෙන්න. ඔව්. දැන් භාවනා කරන කුසල ධර්මයක්මනේ. ඒකට එතන තියෙන්නේ කුසල විචාරක කුසල විචාරක. ඒ හැර වචී සංකාර කුසල් වචනක් කියනවා කුසල් වචනක් කියනවා. එතකොට එතන කුසල් කුසල වචන කියන්නත් අකුසල වචන කියන්නත් ඉදිරියපත් වෙන්නේ ඒ විතක් ਵਿਚාරම තමයි. විතක්කෙත්වා විචාරෙත්වා වාචම් බින්දති. විතර්ක කරලා විචාර කරන වචනයක් කියන්නේ අපිනේ. එතකොට මේ වචනේ කුසල වචනයක් නම් ඒ විතර්ක විචාර කුසල්. අකුසල වචනයක් නම් ඒ විතර්ක විචාර අකුසල්. දැන් භාවනා කරද්දී එන්න තියෙන විතක් විචාරය දෙලින්ම කුසල. ධර්ම වශයෙන් ඡයසක ධර්ම එකයි. ඒවා ප්‍රතිින්න කෙනෙක්. ප්‍රතිින්න කියන්නේ කුසල පැත්තටත් අයිති අකුසල පැත්තටත් අයිති. ප්‍රතිින්න කියන්නේ ඒවා. ඕ ධ්‍යාන ලබා ගන්නම කියලා දෙන්න. දැන් මෙහෙමයි. කල්ලාතු දැනගන්න ඕනේ. දැන් අපි නිදසුනක් කියමු. බිම වහලා ඉන්න පක්ෂියෙක්. මේ දුව අහලා ඉන්න පක්ෂයා අහසට නගින්න ඕන. එතකොට අධිවේගයක් එයා ගන්නවානේ. පොළොව උඩට නගින්න එයාට ඕන අධිවේගයක් යාඹන්නනේ. ලොකු උත්සාහයෙන් පියාපත් ප්‍රසාරණය කරන්න ඕනේ. ඒ වගේ තමයි විතර්කය. අහතර නැංගයන් පස්සේ බොහෝම පහසුවෙන් යා පවන යනවා. බොහෝම පහසුවෙන් පියා යාඹනවා. එක මට්ටමක අහසේ. ඒ වගේ තමයි ਵਿਚාරය. අරමුණට උත්සාහයෙන් නැංවීම විතරකේ. අරමුණේ හැසිරවීම ਵਿਚාරය. තවත් උපමාවක් කියනවා මීමැස්ස ගැන. මීමැස්සට මාසෝලක් වැඩිච ගමන් වේගෙන් තියාසර කරලා යනවා. ඒ වගේ විතරකේ. මලක රැහියන් පස්සේ රුම් රුම් රුම් ගාලා අරගෙන හැසිරෙනවා. හැසිරෙමින් අර පහුරුවලට මල් රොම් කැටි කර ගන්නවා. ඒ වගේ තමයි ਵਿਚාරය. මලට නැංගීම මලට මල සඳහා වේගෙන් යාම වගේ විචාරකය මලේ හැසිරීම වගේ තමයි විචාරය විචාරකේ උත්සාහය වැඩි විචාරය ඒ වගේ අනුසංජය එනිසා අපි නිරෝපණ ලක්ෂණෝ විතක්කෝ අපි සංචරණ ලක්ෂණෝ විචාරෝ අරමුණට නැංවීම විතර්කයයි අරමුණේ හැසිරවීම විචාරයයි මෙන්න මේමයි තේරුම් ගන්න ලේසි ඔයෝ දැන් බලන්න අපේ එහා මෙහා දුවන හිත අල්ලලා මෙතෙන් හිත යමු කරන්න ඕනේ විචාරකේ. මෙතන අපි හිතන්නේ විචාරකේ. ඒතර ඒකෙන් හිත හසුරුවන විචාර මේ දෙක එකට එකතු වෙනවා. දෙක එකට වෙලා තමයි වැඩේ කරන්නේ. ඒ ඒ ක්‍රියාවට. මේ දෙක විචාරක විචාර දෙක නිතරම එකතු වෙනවා වෙන වෙන එකම තැනයි තියෙන්නේ. කොහෙද? පංචකඥානවලදී ද්විතිය ඥානෙද වෙනස් වෙනවා. එච්චරයි. ඒක අනි හැම තැනම විචාරක විචාරය දෙන්න එකට තමයි යන්නේ. යාළුවෝ දෙන්නේ. වෙනස කියන්නේ දැන් ඔන්න ධ්‍යාන ක්‍රම දෙකක් තියෙන චතුස්ක පංචක කියලානේ. සමහර කෙනෙක් ධ්‍යාන හතරින් රූපාවචර සමාධි සම්පූර්ණ කරනවා. සමහර කෙනෙකුට ධ්‍යාන හතරෙන් බෑ පහක් ඕනේ ධ්‍යාන සම්පූර්ණ කරන්න. එතකොට හතරෙන් සම්පූර්ණ කරන ධ්‍යාන කියන්නේ චතුස්ක ණය චතුස්ක ක්‍රමය. ධ්‍යාන පහක්ම අනේකද කියන්නේ පංචක ණය පංචක ක්‍රමය. එතකොට දැන් ඔන්න චතුස්ක ක්‍රමයෙන් ධ්‍යාන හතරෙන් රූපාවචර ධ්‍යාන සම්පූර්ණ කරන්නේ කියන පළවෙනි ධ්‍යානයේ අංග පහ තියෙනවා දෙවෙනි ධ්‍යානයේ අංග දෙකක් ඉක්මවනවා. විසර්ගේචාර දෙකම ඉක්මවලා දෙවෙනි ධ්‍යාන සම්වාදනයේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඊළඟ තුන්වෙනි එකේ ප්‍රීතිය අත්තර දාලා සුඛ ඒකාග්‍රතාව. හතරවෙනි එකේදී සුඛයක් අත්තර දාලා උපේක්ඛා ඒකාග්‍රතාව. අර පංචකතුරු මෙහෙම බෑ. පංචවකරණයේදී පළවෙනි ගහත්යන් ලෝපහායි විතරකේ පමණක් ඉක්මවල විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හතරෙන් යුක්ත දෙවෙනි ධ්‍යානෙ ගන්න ඕනේ. ඒතර තුන්වෙනි එකට විචාරය අත්තර දාලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. හතරවෙනි එකට ප්‍රීතිය අතර දාලා සුඛ ඒකාග්‍රතාව. පස්වෙනි එකට සුඛ අතර දාලා උපේක්ඛා ඒකාග්‍රතාව. කොහොම තමයි ඉහළ කියන්නේ. ඒ නිසා දෙවෙනි ධ්‍යානයේ පංචක කරන්නේ දෙවෙනි ධ්‍යානයේදී පමණයි විචාරකයේ ਵਿਚාරයෙන් වෙන් වෙන්නේ. කියන්නේ විචාර විචාරකයෙන් ਵਿਚාරයෙන් වෙන් වෙනවා. අනිත් හැම තැනම විචාරක විචාර දෙක එකටමයි යෙදෙන්නේ. ඔව් ඔව් වෙන කොහොමවත් බෑ. භාවනා කරනකොට අර කියන ධ්‍යාන අවස්ථාවේදී පමණයි වෙන්නේ. අයිසිතේ සිතුවර කරනවා. විචාර ප්‍රචාර වැඩ නොකරන තැන් කියන්න. කොහෙද? පංච විඥානේ නැහැ. පංච විඥානේ විචාර ප්‍රචාර දෙක නැහැ. දෙපස් විඥාන, චක්කු විඥාන දෙක, සෝත විඥාන දෙක, ධාන විඥාන දෙක, ජීව විඥාන දෙක, කාය විඥාන දෙක. මේ විචාර ප්‍රචාර නැහැ. ඒ හැර ඉහළ තැන්වල ඊළඟට නෑ. දැන් චතුස්කනාය ක්‍රමයෙන් ගත්තාම ဒုတိ ය ධ්‍යාන 11, තෘතිය ධ්‍යාන 11, චතුර්ථ ධ්‍යාන 11, පංචම ධ්‍යාන 23. ඒ කියන 55 න කරවි. 55ද 56 66 නෑ. 40 10 එක 66 කනේ. විචාරය ඒ 10යි. ඒ කියන්නේ දෙපා විඥාන 10යි තෘතිය ධානය 11 චතුර්ථ ධානය 11 පංචම ධානය 23 ඊළඟට අර්ධන 10යි 55යි විචාරය විචාරයේ නෑ අන්න එහෙම කියනවා අනිත් කැමරකින් හැම සිතකම සුඛේන්ද්‍රිය දුක්ඛේන්ද්‍රිය සෝමනස්සේන්ද්‍රිය දෝමනස්සේන්ද්‍රිය රූපේන්ද්‍රිය හරි අයිතින් දැන් ඔන්න වේදනා වශයෙන් තුනයි කියවනේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. උපේක්ඛා වේදනාට අදුක්ඛම සුඛා කියලා කියනවා. දෙකම එකයි. ඉන්ද්‍රිය භේදයෙන් පහ කිව්වේ සුඛීන්ද්‍රිය, දුක්ඛීන්ද්‍රිය, සෝමනස්සීන්ද්‍රිය, දෝමනස්සීන්ද්‍රිය, උපේක්ඛීන්ද්‍රිය. හරි තියෙන්නේ? තේනවා. ඒක කියන්නේ උපේක්ඛා නෙමෙයි. සෝමනස්ස, දෝමනස්ස උපේක්ඛා නෙමෙයි. ඒක වෙනම එකක්. සෝමනස්ස කියන්නේ සොම්නස් වේදනාව. දොමනස්ස දොමනස් වේදනාව. උපේක්ෂාගෙන උපේක්ෂා වේදනාව. සොම්නස් සොම්නස් නැහැ. පුබ්බේ සෝමනස්ස දොමනස්සානං අත්ංගම උපේක්ඛා සතිපාසු බින්චතු ප්‍රඥාන උපසම්ම අල්පී සෝමනස්ස දොමනස්ස අත්තර දාලා උපේක්ඛා කරනවා කියන්නේ. ඒක වෙන්නේ මේක. වේදනාවලින් සූක්ෂම එකක් ඔය උපේක්ඛා කියන්නේ. උපේක්ඛා කියන එක තෝරගන්න තමයි බොහෝ දෙනාට. එමකද ඒක නින්දනේ තේරෙන්නේ මේකට කියනවා පුරාණාචාර්යයන් වහන්සේලා නිගපද වළංජන න්‍යායෙන් තෝරගන්න කියලා. <laughs> වහලා නැහැ කලින්. නිගපද වළංජන න්‍යායෙන් තෝරගන්න. ලද්දේ මුවෙක් පස්සේ එලවාගෙන යනවනේ. මුවෙක් පස්සේ එලවාගෙන යනකොට ගාතලාවකුත් තියෙනවා. එතකොට මේ ගාතලාව දක්වා මෙහෙන් ගියපු අඩිපාර තියෙනවා. එහා පැත්තේ බහැවාඩි පාර තියෙනවා. එතකොට වැද්දා දැන ගන්නවා ගලේ මෙන්න මෙතනින් තමයි මොවා දුවලා තියෙන්නේ. අන්න ඒ වගේ. ගලේ අඩිපාර නැහැ. නමුත් දෙපැත්තේ අඩිපාර තියෙන නිසා තේරුම් ගන්නවා මොවා දුවලා තියෙන්නේ මේ ගල උඩින් මේ පැත්තේ. ඒ වගේ තමයි සුඛ වේදනාව පැහැදිලි, දුක් වේදනාව පැහැදිලි. උපේක්ෂා වේදනාව පැහැදිලි නැහැ. පැහැදිලි කරගන්න සුඛ වේදනාවයි දුක් වේදනා දෙකේ අතර තමයි උපේක්ෂා කියලා විචාර ගන්න ඕනේ. <laughs> නැත්නම් ඒක වේදනාව වේදනාව පැහැදිලි නෑ. ඒකට තවත් තැනක තියෙනවා දුක්ඛී සුඛම් පත්තයති සුඛේ භීයෝපි ඉච්ඡති උපේක්ඛාපන සංසත්තා සුඛමිච්ඡේ භාසිත දුකටපත් වූයේ සැපපතනවා සැපටපත් වූයේ වඩා සැපපතනවා උපේක්ෂාව ශාන්ත බැවින් සැප වේදනාවට ඇතුළත් වෙනවා. ඒ විදිහට තෝරලා තියෙනවා. නිසා උපේක්ෂා වේදනාව කියන එක වේදනාව වශයෙන් තේරුම් ගැනීම බොහොම අපහසු තරම් සූක්ෂම තැනක්. නමුත් තේරුම් ගන්න ලැබෙනවා. තේරුම් ගන්න වෙනවා ඒ ධ්‍යාන අංග අහුලනකොට උපේක්ඛා ඒකාග්‍රතා ධ්‍යාන අංග වලට බලන්න පුළුවන්. යම් තැනක ප්‍රීතියක් නැත්නම්, සෝමනස්සයක් නැත්නම්, දෝමනස්සයක් නැත්නම් එතන තමයි උපේක්ඛා පෙරපසු නොවි දැන් ප්‍රතිසන්දි චිත්තය ප්‍රතිසන්දි චිත්තය පහළ වෙනකොටම ඒ චිත්තයාගේ උත්පාදක්ෂණයේ එකම ඒ රූප කලාප තුන පහළ වෙනවා එම් සහජාත කියලා කියන්නේ ඒකනේ ප්‍රතිසන්දි නාම රූප සහජාතයි එකට එකවර උපන්න දැන් රූප කලාප ඉපදලා කියලා හිත පහළ වුණා නෙමෙයි රූප කලාප උපදින්න සුදුසු සත්‍යයේ මෞකසේ සකස් වෙලා තිබුණා. ඒ සකස් වෙලා තිබුණු තැන තමයි දැන් අපි හිතමු නිදසුනක් වශයෙන් කියනකොට දැන් අපි යම්කිසි ඇටයක් රෝපණය කරන පළවෙල්ල මල් ඇටයක් හරි ඒ ගෙඩි හට ගන්න ගහක ඇටයක් හරි අඹ ඇටයක් කොස් ඇටයක් හිටවනවා. එතකොට හිටවන්න පොලොක් හොදන්නේ වතුර ඕන පොළොව වස්පස ඕනනේ එතකොට ඒක හිතෝපේ ඒ ඒ බීජය ඊට පස්සේ අංකුරයක් මතුවෙනවා. අංකුරේ නැති මතුවීමේ ශක්තිය අර ඇටේ තිබුණා. ඉතින් ඒ ඇටේ රෝපණය වෙන්න භූමිය තිබුණා. ඒ වගේ තමයි මව කුසය. මව කුසයේ වතුරයි පොහොරයි වගේ සකස් වෙලා තිබුණා. එතෙන්දී අර කර්මාරූපව කලල බීජය කියවහම නාම රූප දෙකම එකට එකට පහළ වෙන්නේ. කාය දශක, වස්තු දශක, භව දශක. කාදසෝ කියන්නේ රූප 10 තේරෙනවානේ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිතයේ කාය ප්‍රසාරී. භාවදත ගියේ අර විදිහටම පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේද්‍රියේ භව රූපේ ඊළඟට වස්තු රූපයේ කියන වස්තුදර්ශය කියන අර වගේම පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය හදේ වස්තු ඔය කියන රූප මිසි තුන ඒක ප්‍රතිසම්පිච්ඡා උත්පාදක්ෂණේ සමුගව පෙරපස නොවේ සහජාත වශයෙන් ඒ රූප මිතිකුණ පහළ වුණා. පහළ නොකොට ඒ සිත අසුරු කරගමීම පහළ වුණේ වස්තු රූපේ උඩයි. වස්තු රූපේ කියන්නේ හදේ වස්තු රූපේ. ඉතින් ඊළඟට තින් ඒ ඒ ප්‍රතිසම්පිච්ඡාගේ ත්‍රිතික්ෂණයේදී ඒ රූප කලාප හයක් වෙනවා. මංගාක්ෂණයේදී නවයක් වෙනවා. අයමත් ඊළඟ භවංගයට එනකොට ඒ රූප එකක් එකක් ගානේ වැඩි වෙනවා. චිත්තක්ෂණයකට තුන් තුන් ගුණයක් තුන් ගුණයක් වැඩි වෙනවා. උත්පාදක්ෂණයේ ප්‍රතික්ෂණයේ බංගක්ෂණයේ. පටිසන්ධිචිත්‍යාගේ ප්‍රතික්ෂණයේ උතු සමුත්ථාන රූපත් පටන් ගන්නවා. උතු කියන්නේ අර කාය දශක, භව දශක, වස්තු දශක, දශක රූප තුනේ තියෙන තේජෝ ධාතුව. ඒ තේජෝ ධාතුන් රූප කලාප තුනක් තුනක් උපදවනවා. තේජෝ ධාතු රූප සුද්ධාස්තකේ. ඒක තමයි උතු සමුත්ථාන. ඊළඟට ප්‍රතිසන්දිසිත නිරුද්ධ වෙලා භවංගසිත එනකොට චිත්ත සමුත්තාන රූප කලාපිකුත් උපදිනවා. චිත්ත සමුත්තාන සුද්ධාශක රූපයක්. එතකොට චිත්ත සමුත්තාන සුද්ධාශක රූප උපදානයේ රූපයාගේ චිත්තයගේ උත්පාදක්ෂණී පමණයි. උතු සමුත්තාන රූප චිත්තයගේ උත්පාදක්ෂණ ප්‍රතික්ෂණ බංගක්ෂණ තුනේදීම උපදිනවා. ඔය දෙයට කර්ම සමුත්තාන උතු සමුත්තාන එක සිතක් තුළ තුන් තුන් වාරයක් උපදිනවා. චිත්ත සමුත්‍රාරූප චිත්‍යාග උපාදර්ශනයේ පමණයි. ඊළඟට ආහාර සමුත්‍රාරූප දින්දම්මව කුසේ ඉපන් සත්‍යයක් නම් මව ගන්න ආහාරයේ ඕජා උරා ගන්න තැන ඉඳලා පටන් ගන්නවා ආරජි රූපය. ඒක නෑ. ප්‍රතිසන්දි වේලාවේ කර්මජ රූප විතරයි ප්‍රතිසන්දි චිත්‍යාගේ ප්‍රතික්ෂණයේදී රූප වර්ග දෙකයි. කර්මජ උතුජ. බංගක්ෂණෙත් එහෙම. ඊළඟට දෙවෙනි මේ පළවෙනි භවංග සිටේ ඉඳලා පිට රූප කර්මජ චිත්තජ කුතුජ මව අනුභව කරන ආහාර රසය උඩා ගන්න පටන් ගත්ත තැන ඉඳලා චතු සමුත්ථාන කියනවා රූපකය. ඔය විදිහට කර්මජ චිත්තජ උපජ ආහාරජ. හරි හරි. කර්ම රූප නෙමෙයි. කර්ම කර්මජ රූපනේ චිත්තජ රූප දුවනවා. දැන් කර්මජ රූප කිවන චිත්තක්ෂණ 17කින් ඉස්සර උපන් රූප විතරයි අය ඊට පස්සේ උපදින්නේ. දැන් චුති වෙන්න චිත්තක්ෂණ 17කට කලින් දක්වා කර්මජ රූප ඉපදෙපදී තිබිලා එයින් පස්සේ කර්මජ රූප ඉපදීම නැවතෙනවා. උපන්න රූප කර්මජ රූප ටික ඒ චිත්තක්ෂණ 17 නිමාව සිද්ධ වෙන්නේ චුති චිත්තාගේ බංගක්ෂණය. ඒකට ඒ රූප ටික බිඳෙනවා. හැබැයි චිත්ත රූප උදිනවා. චිත්තජ රූප මේ සුපිචිත්‍යාගේ වශයෙන් චිත්‍රදි රූපයක් උපදිනවා. ඒක චිත්තක්ෂණ 17කින් මිදලා යනකොට මැරිලා ඉවරයි. උපදි රූප දිගට යනවා. ආහාරදි රූපත් අර වගේම චුතිචිත්තය දක්වාම ආහාරදි රූප උපදී උපදී තිබිලා චුතිචිත්තයෙන් පස්සේ චිත්තක්ෂණ 17කින් නිරුක්ති බිඳලා යනවා. එහෙමයි සිද්ධිය. දැන් රහතන් වහන්සේගේ චුතිචිත්තය විතරයි චිත්තදි රූප නූපදවන්නේ. රහතන් වහන්සේගේ චුතිචිත්තයේ තියෙන අන්තිම සිත ඒ රහතන් වහන්සේගේ චුපිචිත්තයට චුපිචිත්තය කියලා කියන්නේ. ඒකට වෙන ගරු කටයුතු නමක් තියෙනවා. මොකද්ද? ඒකට හොඳ නමක් පාවිච්චි වෙනවා. දැන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අවසාන සිතර නමක් තියෙනවා. ඔයා ලියලා තියාගන්න ඕනේ ඉතින් ඇහෙන්නේ නැති જાති. ඒකට කියන්නේ චරිමක චිත්තේ. චරිමක. චරිමක කියන්නේ අවසාන සිත කියන එකයි. අනාදිමත් සසර පටන් ගලාපු සිත් වැලේ අන්තිම සිතින් එහාට ආයෙ සිතක් නැහැ. චුති චිත්තය කියනකොට <clears throat> පුතුජන සෝවාන් සකදාගාම අනාගාමී හැම දිනාගේම අවසාන සුතර කියන චුති චිත්තය. මක් නිසාද? තවත් උපදිනවා. ඉදිරියට උපදිනවා. සහත් වෙලා පින්නම් පාන දාස චිත්තයට තමයි කියන්නේ චරිමක චිත්තය. චරිමක ඒ කියන්නේ ඒ මරණාසන්න මොහොතේදී. හා භවංගසිතේ අරමුණ ප්‍රතිසන්දි ගන්නකොට ලැබිච්ච අරමුණමයි. චුතිචිත්‍ය අරමුණත් ඒකමයි. එතකොට ප්‍රතිසන්දි භවංග චුති. ඒ කියන්නේ කියනෝනේ ප්‍රතිසන්දි එක ගාථා තුන එක මතක් ඒකේ අදහස මේකයි එක භවයක එක භවයක ප්‍රතිසන්දි සිතයි භවංග සිතයි චුතිචිත්‍ය කියන සිත් තුනම එකම කර්මයක ඵලයක්. අපි දැන් ජනක කර්මය කියවනේ. යම්කිසි කර්මයකින් අපි උපන්නේ ඒකට ජනක කර්මය කියනවා. ඒ කර්මයේ විපාක තමයි ප්‍රතිසන්දි භවංග චුති. එතකොට ඒක මේව තතේ වේක විෂයංචේක જાතියක්. පටිසන්ධි භවංගංචේ තථාචවන මානසං ඒකමේව තතේ වේක විෂයංචේක જાතිය මුනගාතාව පටිසන්ධි භවංගංච තථා චවනමානසං පටිසන්ධි භවංග සුති මේ සිත ඒකමේව එකම විපාක සිත් පරම්පරාවයි තතේව ඒක විෂයන්චේක જાති එක જાතියකදී එකම අරමුණයි ඒ සිත් තුනෙම තියෙන්නේ මොකක්ද අරමුණ අර පූර්ව භවයේ චුති චිත්තයේක මුලින් ජවන් සිත් වලින් අරමුණු ගන්නනේ කර්මයේ හෝ කර්ම විපාක මේ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන මෙන්න මේ තුنين එකක් තමයි. දැන් අපි හිතනවා ඒ මොහොතේ අරමුණු වන කෙනෙකුට මල් වට්ටයක් පූජා කිරීම කියලා හිතමු. එතකොට ඔහුගේ ප්‍රතිසන්දි සිතේ අරමුණ මල් වට්ටිය. භවංග සිත් වේලේ අරමුණ මල් වට්ටිය. චුතිචිත්‍යාග අරමුණ මල් වට්ටිය. එදාගත් අරමුණ තමයි. වෙන අරමුණු ගන්න යාට බෑ. ප්‍රතිසන්දි සිත කියන්නේ වීති මුක්ත සිත කියලා කියන්නේ. ద్వාර විමුක්තයි, වීති මුක්තයි, දොරටුවටයි කියන්නේ. වීති සිත් වශයෙන් වැඩක වෙන වෙන අරමුණු ගන්නෙ නෑ. ගන්න යාර ප්‍රතිසන්දි ගන්ධ ලැබිච්ච අරමුණු විතරයි. ඒකයි කියන්නේ. ආවර්ජනාසිත හැම තැනකම භවංගෙන් නැගිටින්නේ ආවර්ජනාසිතයි. දැන් පංචද්වාරික මනෝද්වාරික ගම්මුකෝ ධ්‍යාන පැත්තකින් කියලා ධ්‍යාන පැත්ත එහෙම තමයි. ධ්‍යානෙත් මනෝද්වාරිකයිනේ. ධ්‍යාන සිත් සියල්ල මනෝද්වාරිකයි. එතකොට පංචද්වාරික සිත්වලදී භවංගෙන් නැගිටින්නේ පංචද්වාර වාදින සිත. භවංගෙන් නැකලා වීතියෙන් ආරම්භ වෙන්නේ පංචද්වාරික සිතින්. මනෝද්වාරික සිත්වලදී භවංගේ ළඟට වීතියක මුලම ඇති වෙන්නේ මනෝද්වාර වාදින සිත. එනිසා සිතවල නම් අසීරුත් කියනවා තව නමක්. මනෝද්වාරයේහි ජවණයට මුලින් භවංගෙන් නැගිට ගමන් ඇතින මනෝද්වාර ආවර්ජණයට කියන නමක් ජවන ප්‍රතිපාදික කියලා. ජවනයක් සකස් කරන යා අනිවාර්යෙන් ජවන් සිත් වේලයක් ඇති කරන මනෝද්වාර ආවර්ජන සිත් ලැබුණා. ඊළඟට පංචද්වාරයේහි ඔය වර්ණ රූපයක් ඇහැට ලැබීම, ගන්ධ, ඒ වගේ රස, ගන්ධ, රස ස්පර්ශ ඔය පංචද්වාරයට යම් අරමුණක් අරමුණු වෙච්ච ගමන් භවංගේ චලනය වෙනවා, භවංගේ සිඳිනවා ඊළඟට ඇති මේ පංචද්වාර වර්ජන සිත ඒකට කියනවා වීති ප්‍රතිපාදක කියලා. අනිවාර්යෙන් වීති සිත් වේලයක් කියයි. ඊළඟට කියනවා ඔය මේ භවංග මේ පංචද්වාර වර්ජන සිතේයි මනෝද්වාර වර්ජන සිතේ කියනවා අනිශ්චිත වෙලා තියෙනවා මානසිකාරය කියලා ඡායසිකයක්. ඒ චෛතසිකයද කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. අරමුණු සකස් කරනවා. එතකොට පංචද්වාර වර්ජන චිත්තය වීති ප්‍රතිපාදකයි. මනෝද්වාර වර්ජන චිත්තය ඥාන ප්‍රතිපාදකයි. ඊළඟට මනසිකාර චෛතසිකය ආරම්මන ප්‍රතිපාදක අරමුණු සකස් කරන අරමුණු වලට යොමු කරනවා. මෙන්න මේ බෙදලා තියෙනවා. එනිසා මේ හැම වෙලාවෙම භවංගෙන් නැගිටින්නේ ක්‍රියා හේතුකයි. ක්‍රියා හේතක් තමයි එතන පහළ වෙන්නේ. කුසල අකුසල නෙමෙයි විපාක නෙමෙයි. එක්කෝ මනෝද්වාර වර්ජන ක්‍රියා හේත නැත්නම් පංචාද්වාර වර්ජන ක්‍රියා හේත. දැන් ජවනයේ මුලිනුත් මේ භවංගෙන් නැගිටලා තියෙන මනෝද්වාර වර්ජන ක්‍රියා සිත්. ඔව් ඔව් අධිභවංගයට වැටෙනවා. ඔව් ඔව් ඔව් වීතිචිත්තක් වාට එනවා නම් එන්නේ ක්‍රියා හේතක් නයි. ව්‍යාහිත ළඟට තමයි ඉතින් වීතියක් පටන් ගන්න. ඒ පංචද්වාරයට අනුව නම් ඉතින් ඒ ద్వාරයට අනුව වීතිසිත් පහළ වෙනවා. මනෝද්වාර නම් ජවන්සිත් පහළ වෙනවා. එතකොට ආවර්ජන සිතින් කරන්නේ ජවනත නියමිත අරමුණම වෙන දෙයක් නෙමෙයි. දැන් අපි මනෝද්වාරයෙන් ආස්වාස ප්‍රස්වාස නම් මෙහි කරමින් හිටියේ ආවර්ජන හිත කරන්නේ ආස්වාස ප්‍රස්වාස අරමුණමයි. දැන් චක්කු විඥානයේ චක්කු ප්‍රසාදයේ අරමුණක් හැප්පිලා පංචද්වාර ආදී ඇතිනොන නම් ඒ ආරම්භන කරන්නේ රූපාරම්මණයයි. අන්න එහෙමයි. දැන් නම් 3යි විනාඩි 3ක උත්තර දන්නේම නැති. අද පුරුදු විදිහට සක්මන් මළුවේදී ඔබ අප හමු වූයේ අම්බලන්ගොඩ ගල්ගොව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා.ඒ.මේ අරිය ධම්ම ස්වාමින් වහන්සේ.